ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 නාහං වික්කමේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්ථාය සංවත්තති අත ඉදං වික්කමේ චිත්තං චිත්තං වික්කමේ ආසේවිතං භාවිතං බෞලීකතං මහතෝ අත්ථාය සංවත්තති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ බුද්ධානුශාසනාවක් ඉදිරිපත් කරමින් වෙසක් සතියේ නිමිත්තෙන් මේ ධර්ම දේශනය අපි තාම ධර්ම ගරුත්වයෙන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය නිවනට පිවිසීමේ දොරටුවක් ධර්ම දේශනාව නිවන් දොරටුවක් ධර්ම සත්‍යයනාව නිවන් දොරටුවක් ධර්ම සම්මාසනය නිවන් දොරටුවක් භාවනාව නිවන් දොරටුවක් එයින් දැන් මේ වෙසක් සතිය පුරාම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාදී නිවන් දොරටු විවර කර ගනිමින් සාර්ථක වෙසක් සතියක් පවත්වන්නට දුනා නේද අදත් මේ උතුම් අවස්ථාවකටයි මේ සම්බන්ධ වන්නේ මාත්‍රුකා කළ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක ධර්ම පාළියේ සඳහන් වෙන නිතර භාවිතා කළ යුතු සූත්‍ර පාඨයක් නාහම් වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංති සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අක්ඛාය සංවත්තති යක්ඛේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලී කතං මහතෝ අක්ඛාය සංවත්තති මහණෙනි යම් ධර්මයක් ආසේවිත බාහිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් වෙනස පවත්නේද එවැනි චිත්තේ සමාන අන් ධර්මයක් ඇත්තේ නැත මහණෙනි චිත්තය ආශේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් පිණිස පවතී. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. දැන් අපි සලකා බලමු මේ සූත්‍ර පාඨයේ අභ්‍යන්තරය. සැබවින්ම බුද්ධ ධර්මයේ පරමාර්ථය සිත දියුණු කිරීමනේ. සිත දියුණු කිරීම බුද්ධ ශාසනයේ පරමාර්ථය. සිතට මුල් තැන දීලායි සතාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මනෝ කුබ්බංගම ධම්මා ආදී බොහෝ තැන්වල සඳහන් වෙනවා. කුසල අකුසල සෑම ධර්ම ස්වභාවයකට පුරෝගාමි වන්නේ සිතයි. සිත ප්‍රසන්න සිතින් යුතුව කරන්නේ කියන්නේ සිතන්නේ නම් ඉෂ්ට විපාක, සැප විපාක ලැබෙන බවක් සිත අප්‍රසන්නව කරණ කියන සිතන දේ දුක්ඛ විපාක දෙන බවක් බොහෝ තැන්වල සඳහන්ව පවතිනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අපේ සිතෙන් අපට ගන්න මොන තරම් වැඩ කටයුතු තිබෙනවද කියලා. අත්ත වශයෙන් මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා ආසේවිත භාවිත බහුලීකත කියන වචන තුනක්. ආසේවිත කියන්නේ යම්කිසි ධර්මයක් පළමුවෙන් පටන් ගැනීම. භාවිත කියන්නේ නැවත නැවත යෙදීම. බහුලීකත කියන්නේ බහුල වශයෙන් යෙදීම. මේ සිත කියන ධර්මතාව ආතේවිත භාවිත බහුලීකත වශයෙන් පුරුදු කර ගන්නා ලබ්ධේ නම් මහත් වූ අක්කාය කියන්නේ ස්වල්ප අර්ථයක් නෙමෙයි මහත් වූ අර්ථයක් මහත් වූ ප්‍රයෝජනයක් මහත් වූ ආනිසංසයක් ලද හැකි බවයි අපි සලකා බලමු සිත කියන එක අරූපී ධර්මයක් නෙමෙයි සිත කියන එක ඇහැට පේන දෙයක් නෙමෙයි සිත දැනගත හැකි වන්නේ සිතින් ගන්න අරමුණු අනුවයි. කෙනෙක් සන්තෝෂයෙන් ඉඳමු. සන්තෝෂයෙන් ඉන්නකොට මුහුණ ලක්ෂණයිනේ. සිනාමුසු මුහුණක් දකින්න ලැබෙනවනේ. දුක් මුසු මුහුණක් කියලාවේ නෑනේ. එතකොට ඔහුගේ ඉරියව් පැවැත්ම සකස් වුණේ සිත නිසා. අන්න සිත තේරුම් ගත්තේ කාර්මුණක්. සිත කනගාටුවෙන් තියෙන වෙලාවේ මුහුණ අවලස්සනයිනේ. කනගාටුදායක මුහුණක් නේ පේන්නේ. එතකොට අපි අරමුණින් දැනගන්නවා මෙන්න සිත අනුගාතු සහිත සිතක් බව. ඔය වාගේ අපට ලැබෙන අරමුණු තුලින් තමයි සිත මනගන්නට පුළුවන් වන්නේ. සරාගසිත, දීතරාගසිත, සදෝසසිත, දීතදෝසසිත, සමෝහසිත, දීතමෝහසිත ආදී මා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ 16 ආකාරයකට සිතේ අවස්ථා තේරුම් ගන්න උපදෙස් කියලා තියෙනවනේ. මෙන්න මේක නිසා සිතින් ගන්න අරමුණු තුලින් සිත අපට මැනගන්න පුළුවන්. දැන් සමහර විට කෙනෙකුට යම් කෙනෙක් ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, ගුණ කියනවා. ඒ වෙලාවේ ඔහුගේ සිත ඉතිලී යනවා නම්, ඔහුගේ සිත ආඩම්බර වෙනවා නම්, ඔහුගේ සිත බලවත් ප්‍රමෝදයටපත් වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අන්න ආසාවක්, අන්න මාන්නයක් ඒ හිතේ පහළ වුණා කියලා. යම් කිසි විදියකින් ස්තුති කරන වෙලාවේ සැලෙන්නේ නැතුව කම්පණය වන්නේ නැතුව, උදන් වන්නේ නැතුව, අත්වල සංගාන්නේ නැතුව, සාන්තව, තන්පත්ව, ඒට සමන් දීගෙන ඉන්න තරම් සමත් නම් අකම්පිතව අන්න ඒ තනත්තාගේ සිත බොහොම සංසුන් සිතක් බව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අනුව සිතේ පැවතුම් අපි තේරුම් ගනිමු. එතකොට මේ සිත දියුණු කර ගැනීමට බුද්ධ ධර්මයේ තියෙන උපදේශ රාශියක්. එයින් ප්‍රධාන තැන ගන්නවා භාවනාව. භාවනාවේ තියෙනවා කොටස් දෙකක් සමත භාවනාව සහ විපස්සනා භාවනාව නමි. සමති කියන්නේ සංසිඳීමේ භාවනාව. විපස්සනා කියන්නේ පරමාර්ථයන් අවබෝධ කර ගැනීමේ භාවනාව. මේ භාවනාව භාවනාව කියන වචනේ බොහෝම ගරු කටයුතු වචනයක්. මේ ගරු කටයුතු වචනය අපි ආරක්ෂා කරගන්න වටිනවා. මණිකක් කියන මේ ද්‍රව්‍ය මණික කියන එක සත්‍යයක්නේ මේක දැලි දූවිලි වැදෙන කෙනෙක් තියුවොත් වරදක්. මේක හොඳ සුදුසු තැනක ගෞරවාන්විතව සබාගත්තොත් මැනික දීප්තිමත් දීර්ඝ කාලයක් පවතිනවනේ. ඒ වගේ තමයි භාවනාව කියන එක ගරු කටයුතු දෙයක්. දැන් බොහෝ සෙයින් මේ භාවනා කරනවා භාවනා කරනවා කියලා ප්‍රසිද්ධව කරන දේවල් කියනවා. එයින් සමාජයේ භාවනා කියන වචනේ කාලේ කියන්නේ මාතික මාතා කියලා සදහවක් මව් කෙනානේ ශික්ෂාපදයක්ම මම භාවනා කරනවා කියලා කියන්නත් තහන. උත්තරේ මනුස්ස ධර්ම ශික්ෂාපදයේ තියෙනවානේ අන්තමසෝ ශුන්‍යාගාරය අබිරමාමීති. මම විවේක තැනක ඉඳගෙන විවේකව හිත දියුණු කරගන්නවා කියනවත් හැප නැහැ. ඒතරම් මේක ගරු කටයුතු දෙයක්. ඒකට කියන්න ඕනේ බොහෝ තැන්වල තියෙනවා සමන ධම්මං කරෝම සමන ධම්මං කරෝමි සමන ධම්මං කරොන්ති මෙන්න හොඳ වචනයක් මහානදම් පුරනවා මානදම් පුරමි මානදම් පුරනවා මේ වාගේ වචනේ කපයි එතකොට එයින් මහානදම් පුරනවා කියන එක මොකක්ද කියන එක විමසුවොත් තමයි තේරුම් ගන්න පුළුවන් අර බුද්ධ කාලයේ කියන්නේ මාතික මාතා කියලා සදහවක් මව් කෙනෙක් එතුමියගේ ගම ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයක් පැවතුණා ස්වාමීන් වහන්සේලා 69ක් වස්සසුවා මේ ගමේ ඉන්දපාතයේ යැපෙනින් භාවනා කළා එක දවසක් මේ මාසික මාතාව තමන්ගේ පිරිසත් එක්ක ගියා ආරණ්‍යයට. ස්වාමීන් වහන්සේලා නේ සැප කරුවෙක් හිටියා. දෙවිය හැඳෙව්වාම තැන්සන් වලින් කුක්ෂවන් වලින් ඉහින් මිහින් ස්වාමීන් වහන්සේලා පැමිණ තම සමාත නියමිත ආසනවල වාඩි වුණා. මේ මාතාව ගෙන ගිය ගිලන් ප්‍රසාදයේ පිළිගන්නලා වැඳලා හවා ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේලා මොකද මේ තැන්සන් වල ඉඳලා ආවේ? එක්තැනක දකින්නේ නැත්තේ ඉතින් ස්වාමීන් වහන්සේලා කිව්වේ මෑණියනේ අපි මේ මහානදම් කරනවා. එතකොට මේ මෞතමී බුද්ධිමන්ත නිසා ස්වාමීන් මහානදම් කරනවා කියන්නේ මොකක්ද? මෑණියනි අපේ මේ ශරීරයේ හේසා ලෝමා නකා දන්තා කචෝ ආදී කොටස් 32ක් තියෙනවානේ. මේක පිළිකුල් වශයෙන් සහ ධාතු වශයෙන් සහ අසින වශයෙන් භාවනාත් නංගනවා. එතකොට මෞතුමිය අනේ ස්වාමීන් ඒක ස්වාමීන් වහන්සේලාට විතරක් දෙකප ගිය අපිට කැප නැද්ද? යකම් පාටක් කරනවා නම් හොඳයි. අනේ ස්වාමීන් මට කියලා දෙන්න. ස්වාමින් වහන්සේලා කියලා දුන්නා මේ කරන හැටි. භාවනා කමඨාන් කියලා දුන්නා. ඉතින් මෙතුමිය සසර පුරුදු කරපු කෙනෙක් නයි. එනිසා මෙතුමිය ගෙදර ගිහින් මේ ද්වත් තින්සාකාර භාවනා වැඩුවා. එතුමියට පිළිකුල් වශයෙන් ධ්‍යාන ලැබුණා, අසින වශයෙන් ධ්‍යාන ලැබුණා, ධාතු මනසිකාරයෙන් විපස්සනාට හැරුණා. එතුමියට පුළුවන් වුණා සෝවාන්, සතරදාගාමි, අනාගාමි කියන මාර්ගඵල තුනක් ආબોධ කරගන්න ලැබුණ අභිඥා බල සහිත. ඒ කියන්නේ పూర్වේ නිවාස අභිඥාව ලැබුණා. දිව්‍යං චක්ෂුර විඥානය ලැබුණා. කර සිද්ධාන්නා චේතෝපරිය අභිඥාව ලැබුණා. ඒ වගේම දිව කන් නුවණ දිව ශ්‍රෝත සාභිඥා ලැබුණා. ඉරි දිවද ලැබුණාද කියලා නෑ ලැබෙන්න ඇති. එතකොට මේ නිසා ඒ මාතුමිය දැන් ස්වාමින් වහන්සේලාගේ සිත් බල බලා ස්වාමින් වහන්සේලාට ගැළපෙන අයුරින් සිව්පස්සේ ලැබෙන සැලසුවා. වැඩි කල ගියේ නෑ ඒ මෞතුමියගේ උපකාර නිසා ස්වාමින් වහන්සේලා 69ම සෞඛ්‍ය නිසා අරිහත්ත්වයටපත් වුණා. එයින් පැහැදිලි වෙනවා මේ භාවනාව කියන එක කොච්චර ගරුත්වයෙන් ආරක්ෂා කළාද කියන වචනේ. මහානදම් කරනවා කියවා නිසා අපි මේ භාවනා කරනවා කිව්වේ නෑනේ. අන්න ඒක නිසා ගරු කටයුතු වචනයක්. දැන් අපි සලකා බලමු මේ භාවනාවේ අවස්ථා දෙක. සමත භාවනා විපස්සනා භාවනා සමත භාවනාවේ තියෙනවා මාත්‍රිකා 40ක් අසින නමින් භාවනා 10ක් අසුභ භාවනා 10ක් අනුසති භාවනා 10ක් ලක්ෂ්මයාර භාවනා 4ක් අරෝප භාවනා 4ක් ආහාරයේ ප්‍රතිකූල සංඥා භාවනා 1ක් ධාතු මනසිකාර භාවනා 1ක් සියල්ල 40යි මේ 40න් කෙරෙනවා සිත සංසිඳ වීම කුමක්ද මේ සිත සංසිඳ වීම කියන්නේ? අපේ සිත නිතරම අලු ගොඩකට ගලක් ගැසූ විටමින් ජල සමයකට කැට කැබලෙච්චා කෝටු කැල්ලක් දැමුව විටමින් ගහක් මුදුනක දණ්ඩ කොඩියක් මෙන් නිතර සැලෙන ස්වභාවය විසිරෙන ස්වභාවයයි තියෙන්නේ. ඒ මොකද මේ සිත නිතරම බලාපොරොත්තු වෙන සැප හොයන්නේ. අත්යෙන් අත්තට පැන පැන යන්නේ මේ හිලා වඳුරු පැණි සතුන් නිතරම රසමියුරු පළතුරු සොයසලා කොළදළු සොය සොයා කණි කණි යනවා. ඒ වගේ මේ මැස්සෝ මේ විදිහේ සුවඳ මල් සොය සොයා ත්‍යාසර කරනවා. ඒ වගේම මේ සිතේ ස්වභාවය සැප හොයනවා. ඇත්ත වශයෙන් සිත බොහෝම වාසනාවන්ත එකක්. මේ සැප හොයන සිතට නියම සැපයක් නැති නිසා ඒ ඒතන විසිරි විසිරි පවතිනවා. ආවල්දේ හරිය කියලා තේරුම් ගන්න සිතට අරමුණක් නැති නිසා. එතකොට මෙන්න මේ නොසන්සුන්කම තුලින් අපේ සිත අඳුරු කරන ධර්මතා පහක් පහළ වෙනවා. ඒවාට කියනවා පංච නීවරණ කියලා. මොනවාද? කාමච්ඡන්ද නීවරණ. මේ පස්කම් සැප ගැන සිත සිතා සිටීම. ව්‍යාපාද නීවරණ. මේක් මේ කර්මුණ ගැන නුරුස්සන ගතිය ප්‍රතිගසිත පහළ කර ගැනීම. තීන මිද්ද නීවරණේ. අනිමෙනි අසලදු අලස ගතිහා මේ මන්දෝත්සාහී බව. උද්දච්ච කුක්කුච්ච නීවරණ. සිතේ විසිරියාම සහ අසුතැවිලි ගතිය. විචිකිච්ඡා නීවරණය සිතේ සැකේ සංකාව. මේ ගති පහ මේකට කියනවා පංච නීවරණ. මේවා එකක් හරි තේනවා නම් සිතේ නෑ සාන්ති බවක්. සිතේ සංසුන් බවක් නෑ. සිත බොහෝම අකර්මණ්‍යයි. අඳුරුයි. මෙන්න මේ தত্ত্বය තියෙන නිසා තමයි සිතේ සපක් නැත්තේ. එතකොට සමත භාවනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ පංච නීවරණ සිතෙන් යොමුයි පහ කිරීමයි ඉවත් කිරීමයි යටපත් කිරීමයි එයින් ලැබෙන සංසිඳීමද කියනවා සමත කියලා. ඒක සම්මුති ආරමුණකින් තමයි සිද්ධ වෙන්නේ. පරමාර්ථ ආරමුණේ සමත කියන්නේ නෑ. සම්මුති ආරමුණේ තමයි සමත වශයෙන් සංසිඳීමට පත් වෙන්නේ. දසකතන කියන්නේ සම්මුති ආරමුණ. දසාසුභ කියන්නේ සම්මුති ආරමුණ. භ්‍රමජාරි කියන්නේ සම්මුති ආරමුණ. හැබැයි මේ අනුසති භාවනා තුළින් දෙකක් පමණ සම්මුති ආරමුණු තියෙන අනිත් අතම පරමාර්ථ ආරමුණු ආර්ය පටික්කුල සංඥා ධාතු මනසිකාර දෙක පරමාර්ථ අරමුණු එවාගෙම අරූප භාවනා හතරෙන් දෙකක් සම්මුතිය දෙකක් පරමාර්ථ පරමාර්ථ අරමුණු කියන්නේ ඔක්කොම 10යි ඒ පරමාර්ථ අරමුණු වලින් කියන්නේ රූපාවචර ධානය වැඩෙන කර්මස්ථාන 40න් පරමාර්ථ අරමුණු 10ක් තියෙනවා ඒව ධ්‍යාන භාගයට වැඩෙන්නේ උපචාර සමාධි වශයෙන් නිවන යටපත් වෙන සමාධිය ලැබෙනවා අනිත් එහෙම ධ්‍යාන භාගපත් වෙනවා. ප්‍රථම ධ්‍යාන ලැබෙන භාවනා තියෙනවා. ප්‍රථම ධ්‍යානෙ පමණක් ලැබෙන භාවනා 11. අසුභ භාවනා 10යි ප්‍රතික්කොල මනසිකාර භාවනාව. පළවෙනි දෙනි තුන්වෙනි ධ්‍යාන තුන බැගින් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා. ආනාපාන සතියයි දසකසිනියයි කියන මේ 11න් පුළුවනි රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න. උපේක්ඛා බ්‍රහ්ම විහරණින් රූපාචර හතරෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන්. අරූප සමාප්‍රත්‍යයෙන් අරූප සමාප්‍රත්‍ය වශයෙන් චතුර්ථ ඥාන සම්ප්‍රයුක්ත සමාධිය. එතකොට මෙන්න මේ සමත භාවනා තුළින් පුදුමාකාර මානසික සංසිඳීමක් ලැබෙනවා. එපමණක් නෙමෙයි මනසට විශාල ආලෝකයක් ලැබෙනවා. දැන් දස කසින වැඩිීමේදී කසින නිමිත්ත කියන ආලෝකය පුදුමාකාරයි. මේ ආලෝකය තමන් ඉන්නවට විතරන්නේ මේ සක්වලට දසදහස් සක්වලට කෙල ලක්ෂයක් සක්වලට අනන්ත සක්වලට උඩ යට සරස විහිදුවන්න පුළුවන්. එසේ විහිදුවන්න පුළුවන් ආලෝක සම්භාරයක් මේ කසින භාවනා තුළින් ලැබෙනවා. ඒ වගේම ආනාපාන සතියෙන් ආලෝකයක් ලැබෙනවා ඒක සමාවට පමණයි ඈතට විහිදීමක් නෑ හැබැයි ලෝසුඩා බුදුරජාණන් වහන්සේට නම් දසදහසක් සක්වල අනන්ත සක්වලට ඒ ප්‍රතිභාග නිමිත් ආලෝකයේ සතුටුන බව සඳහන් වෙන්නේ දැන් අපි සලකා බලමු මේ භාවනා තුළින් අපට මොනතරම් සැනසුමක් ලබා ගන්න පුළුවන්ද කියන මේ ලෝකයේ අපි බලාපොරොත්තු වෙන එකම දේ සැනසුමනේ වාඩි වෙන්න ඕනේ සැනසුමේ නැගිටින්න ඕනේ සැනසුමේ ආහාරය ගන්න ඕනේ සැනසුමේ ඇවිදෙන්න ඕනේ සැනසුමේ එවාගෙම කටයුතු කර්මාන්ත රාජකාරී කරන්න තියෙන්න ඕනේ සැනසුමේ ඒ සැනසුම නැති නිසා තමයි හැම වෙලෙම අසහනකාරීව බොහොම නොසන්සුන් භවෙන් කාලය ගෙවන්න සිද්ධ වෙන්නේ. මේ தත්ත්වය අපට යටපත් කරන්න එකම පිළිවෙත තමයි මිල මුලදකින් ගන්න නැති ප්‍රවේණියෙන් නොලැබෙන දස දිශාවේ කොතනකවත් හොයාගන්න නැති අමාගේ සිත තුලින් උපදවා ගන්න පුළුවන් ශක්ති විශේෂය. මේක තමාගේ සිත තුල තමයි තියෙන්නේ. ඒ සිත සංසුන් කරවා ගැනීම සඳහා නියම පිළිවෙත් මඟක් මේ භාවනා තුළින් ලැබෙනවා. ඉතින් තුන් අහලා තියෙනවා නේද? සාමාවතී රාජමහේසිකාව. උදේනී රට කොසඹෑ නුවර උදේන රජුගේ රාජමහේසිකාව සාමාවතී. මෙන්න මේ ඇතුළු 500ක් දෙන බෞද්ධයන් වුණානේ. කුජුත්තර උපාසිකාගේ බණ අහලා මේ 500ක් දෙන කෙරෙහි මහා ගන්ධීතන රාජමහේසිකාව ඒ රජුගේම තුන්වෙනි මහේසිකාව වෛර බැඳගත්තානේ. බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන වෛරය නිසා මේ පිරිස කෙරෙහි වෛර බැඳගත්තා. වාද බැඳගෙන පුදුමාකාර උපක්‍රමයකින් රජුරුවන්ගේ චිත්ත සාමාවතය ඇතුළු පිරිසකට බිඳෙවුවානේ ඒක දිග කතාවක් එහෙම නැත්නම් දිග කතාවක් ගන්නේ නැහැ ඒ කියන්නේ සාමාවතයේගේ මාලිගාවේ තියෙන රජතුමා පරිහරණය කරන දීනාව ඇතුලේ නයිපැතියෙක් හංගලා කියලා ඕකෙන් තමයි රජුරෝ මේ විසෝතනේ බිඳෙවි. රජුරුවන් හිත බිඳෙවි. අන්තිමේ රජුරෝ කෝපාවිෂ්ඨ වෙලා රජ මිදුලේ තේලියට මේ 500 හිතවල දහසක් බැලති දුන්නක් අරගෙන විසෙතව දීමන්ති කුඩ ඇති ඊතලයෙන් විද්දනි 500 එකම ඊතලෙන් අරන්ටයි විද්ද හැබැයි කුදුම දෙයක් වුණා එන්න භාවනාවෙන් ලබන්න තියෙන චිත්ත ශක්තිය සාමාවකේ තමන්ගේ මිතුරියන් 500ට කිව්වා සහෝදරී වරුනි අනුගාට වෙන්න එපා බය වෙන්න එපා දුක් වෙන්න එපා නිහඬ වෙන්න එපා මෙත් වඩන්න මෙත් වඩන්න මෙත් වඩන්න සාමාවතේට හොඳට පුළුවන් මෛත්‍රී භාවනාව එය පන්සියට පුළුවන් මෛත්‍රී භාවනා සියලු දෙනා එක පිටින් මෛත්‍රී වැඩුවානේ මේ මෛත්‍රී බලයෙන් හිතේ ශක්තිය කොච්චර පිහිටුණාද බලන්න ඒ වෙලාවේ හජ්ජුරුවන්ගේ දුන්න ඇදගත් විතරයි ගස්සන්න බෑ හජ්ජුරුවන්ගේ අක්පා කියලා බර දඬු වුණා හරියට සිටියම් රුවක් වාගේ වුණා නැති රුවක් වාගේ වුණා රජුරෝ භීතයටපත් වෙලා දහඩිය මුගුරු වැගුණා. ටික වේලාවක් සමාපත්තියක් වාගේ මෛත්‍රී ධ්‍යාන වැඩෝ සාමාවතී මෛත්‍රී ධ්‍යානෙන් අවදි වෙලා මේ රජතුමාට තමන්ම කතා කළා. ඇයි රජුරෝ දාඩිය දාගෙන ඉන්නව අත්පා හොල්ලන්නේ දැන්. මේ විසව කිව්ව මහ රජුරන්ද බය හිතුණාද? එතකොට අය මෙන්න සිහියාවේ කතා කරන්නේ. එහෙමයි මට ලොකු බයක් ඇති වුණානේ. එහෙනම් මහරජුරුවනි මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතරේ නෑ නේද? ඒ පියා නෙමෙයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මගේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍යාවක් මම. එතකොට මේ රජුරුව දැන් හිත මුරුදු වුණා. අත්පා ගිහිල් වුණා. මේවා පැත්තකට වීස කළා සාමවතගේ පාවෙන්දනි. තමන්ගේ බිසෝගේ පාවෙන්දා. ඉවනේ දේවයන් වහන්සේ මට නෙමෙයි වඳින්නේ. මගේ ධානන් වහන්සේට වඳින්නේ. රජුරෝ ඒ වෙලාවේ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ සිහි කළ තුන් සැරයක් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියා নমස්කාර කොට තෙරුවන් සරණයි. මේ මොන ආචාර්යයක්ද? අර සාමාවතිය ඇතුළු පිරිස හොඳට භාවනාව දිනු කළ තිබුණා. අන්න සිත ආසේවිත <clears throat> භාවිත බහුලීකත වශයෙන් පුරුදු කරගත්ත නිසා මොනතරම් වැඩක් කරගන්න පුළුවන් වුණාද? ඒ කියන්නේ සිත දියුණු කර ගැනීමට මෛත්‍රියෙන් මොනතරම් පිහිටක් ලැබුණද අන්තිමේ මේ අදාන්ත රජතුමා සුදාන්ත උනානේ එපමණක් නෙමෙයි ඒ මාගන්ධයේගේ ක්‍රියාකලාප සියල්ලම නවතින්නත් ඒට හේතු වුණා. රජුගේ ඊට පස්සේ අනුන්ගේ කේලම් බාරගත්තේ නැහැ. හැබැයි ඉතින් මේ පිටසට කර්ම විපාකයක් තිබුණා పూర్වේ. ඒක නිසා රජුරුවන් නැති වෙලාවක, උයනට ගිය වෙලාවක මාගන්ධයේගේ සුළු පියාලවා මේ සාමාත්‍යලු පිරිස මාලිගා පිටින් වට කරලා ගිනිබත් කළා. ඒකකින් කර්මික විපාකයක් ලැබතු ආනන්තරේ කර්මයක් කරගත්ත මෙලොවම විපාක ලැබුණා. ඔය පින්නතුන් දන්නා නේද? අජගානවර සිටිය පුණ්‍ය සිටුවරයාගේ දියණිය උත්තරාව. මේ උත්තරාව 10 15ක් විවේකාරගෙන සිටු පුත්‍රයාගෙන් විවේකාරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නා. ඒ කාලේ කහවණු 15000ක් දෙවලා සිරිමාව තමයි තමන්ගේ ස්වාමියාට බාර දීලා හිටියේ. මේ සිරිමාව 14 වෙනි දවසේ මතු මහන්තලා විඳගෙන බැලුවා මේ උත්තරා වැකුණු පිණිස දැලි වැකුණු ඇඳුම් ඇඳගෙන මේ මුළුත්යන්ගේ දම් පිහිනයට දැන් මෙතුමේ තීර්ෂාවක් ඇති වුණානේ දාගනාව ඇදෙන්ලා ආර දානීය සඳහා සැකෑරෙමින් තිබුණු විශාල තෙල් හට්ටියක මේ ගිනියම් වෙලා තියෙන තෙල් මිනිස්සාක් කරගෙන ඉසට වැක්කිරුවානේ මේ උත්තරාවගේ උත්තරා හොඳට භාවනා දිනු කරපු උපාසිකාවක් මේ උත්තරාව සිනමාමයක කරන්න ලෑස්ති වෙනකොටම මෛත්‍රිය පටන් ගන්නවා. මේ හැම වෙලාවෙම කරන්නේ මෛත්‍රිය තමයි. මේ දාන වියන්නේත් මෛත්‍රිය වඩ වඩා. ඒ වගේම තමන්ගේ වත් පිළිවෙත් කරන්නේ මෛත්‍රිය වඩ වඩා. මේ භාවනාවෙන් සිත දියුණු කරගන්න පුළුවන් වුණාම අතරක් නෑර පුළුවන්කම ලැබෙනවා භාවනා මනසිකාරයෙන් දවස ගෙවන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. මේ භාවනාවෙන් හිත දියුණු කරගන්න පුළුවන් වන්නේ මෙහිමයි. අතරක් නෑර ඒ තමන්ගේ චිත්ත පරම්පරාව මෛත්‍රී සිත් පරම්පරාව බවට පමුණවා ගන්න. අන්තිමේදී ඒ උත්තනාව මෛත්‍රිය වඩ වඩා ඉන්නකොට ඉස මුදුනට මේ හැකෑරුණු තෙල් පිණිස වැක්කිරුවාම දහසක් වරක් කිසු සීතලම සීතල තෙලක් ඉසේ වැක්කිරුවා වගේ සිහිනලා ගියානේ. පුදුමයි. ඒ කියන්නේ මේ ගිනියම් වෙච්ච තෙලේ සීතල වුණා. දෙවෙනි එක වක් කරන්න හදනකොට බැරි වුණා 16 වෙන අල්ලගත්ත සීමාව. එතකොට මේ උත්තරාව මෛත්‍රී සිතින් අවදි වෙලා අර තමන්ගේ දාසින් වළක්වලා සිරිමාවට සමාව දුන්නා. පහෝදා සිරිමාව දානශාලාවට කැඳවලා එතුමියා දෙන්න දානේ පිළිගන්වන්න සලස්සලා බුදුබණ අස්වලා සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරවා දෙන්නත් සමත් වන මොනතරම් පුදුමද භාවනාවෙන් සිතක් දියුණු කරගත්තාම කෙනෙකුට පමණක් නේ තවත් ආයත පිහිට වෙන්න පුළුවන් ඇති. මේ වාගේ එකක් මේ දහසක් දෙය අපට අහන්න ලැබෙන. වෙනතුන් අහලා තියෙනවා නේද? බුද්ධ කාලේ සුබ්‍රහ්ම කියලා දිව රාජයේ කෞතිසා භවනේ නන්දන වනයේට දහසක් දෙමඟනම් එක්ක ගිහිල්ලා 500ක් දෙමඟනම් මල් නෙලනවා. 500ක් දෙමඟනම් මල් වඩන් ගොත ගොතා රජුරවන්ද පලන් දවනවා. මේ ගායනා ගීතිකා කියමින් ස්තුති කරමින් මහා පුදුම මේ උත්සවයක්. ඔය අතරතේ මේ දිව රාජයාට 500ක් දෙනා දකින්නේ මේ මල් නෙළමින් හිටියේ 500ක් දෙමගනම් එක්කෙනෙක්වත් නැහැ. දිවසෙන් බැලුවා මෙයාට කොහොමද ගියේ? ඔයවත් ගියා නෙමෙයි. ඒ මොහොතේම 500ම චුත වෙලා අවීචිමා නරකයේ ඉපදිලා. අපරාපරිය අකුසල කර්මයක් එළඹ සිට 500ම අවීචී ඉපදිලා. මොනතරම් සාහසික සිද්ධියක්ද, භානික සිද්ධියක්ද? දිව්‍ය ලෝකෙදලා කෙලියම අවීචියට ගියේ. ඊළඟට බැලුවා සමන්තා ඉතිරි 500ට දිගියට ගම. බැලුවම තා 1700 කියන ඒ ඇත්තන්වත් යන්න කර්මී පාක්ෂය. දැන් දෙපැත්තකින් විශාල මානසික සංతాපයක් ඇති වුණා. ඒ කියන්නේ සිතේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා. දැන් මේක කියා ගන්න කෙනෙක් වෙන නෑ. අර 500ත් එක්කම ආව ලෝතුරා බුදු පියාණන් වහන්සේ ළඟ. ඇවිල්ලා ප්‍රශ්න ගාථාවක් කිව්වා. ස්වාමීනි සිද්ධ වෙච්ච දේවල් ගැනයි සිද්ධ වෙන්න තියෙන දේ ගැනයි අපේ සිතේ පැටගෙන තියෙනවා. උත්‍රාසයටපත් වී තියෙනවා. එවාගේම කම්පණයටපත්යේ තියෙනවා. අනේ ස්වාමීනි මේ දැත ගැනීම උත්‍රාශයටපත් වීම කම්පණය සංසිඳවා ගන්න යම් පිළිවෙතක් ඇතොත් අපට අවසර ලැබේවා කියලා ගාථාවකින් කියනවා. නිච්ඡං උත්‍රාස්මිදං චිත්තං නිච්ඡං උද්දීග්ගමිදං මනෝ අනුප්පන්නේසු චිත් කම්මේසු අතෝ uppatite සුචේ සතේ අත්ති අනුත්‍රාස්තං සම්මේ අක්ඛාහි කුච්චිතෝ. මේ සිද්ධ වෙච්ච දේ ගැන සිදු වෙන්න තියෙන දේ ගැන අපේ සිත නිතරම උත්සාහ වෙලා තියෙනවා. උද්විග්ග වෙලා තියෙනවා. බේතපත් වෙලා තියෙනවා. අනේ මේ සැටිගන්නේ නැති තැනක් තියෙනවා නම් පිළිවෙතක් තියෙනවා නම් අපට අවශ්‍ය ලැබෙනවා. ඒ වෙලාවේ සරුවක් යන වාසේ දේශනා කළ බොහෝම වටිනා භාවනා ප්‍රතිසංයුක්ත ගාථා. නාඤ්‍යත්‍ර බොජ්ජංගා තපසා නාඤ්‍යත් ඉන්ද්‍රිය සංවරා නාඤ්‍යත්‍ර සම්බ නිස්සංගා සොත්තිං පස්සාමි පාණිනා. දිවි රාජේනි නාඤ්ඤත්‍ර බොජ්ජංග බොජ්ජංගාත නෑදුව නාඤ්ඤත් ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවරය නෑදුව තපසා නාඤ්ඤත්‍ර සීල භා සීලවන්ත භාවය නෑදුව නාඤ්ඤත්ම සබ්බ නිස්සංගා සියල්ල කෙරේ බැඳුම් අත් නැහැරියෝ සොත්තිම් පස්සාමි පාණිනම් සත්‍යන්නේ සපක් නොදකින්නේමි බොජ්ජංග නොයදෝ සීලවන්ත භාවයේ නොඇඩුවොත්, ඉන්ද්‍රිය සංවරයේ නොඇඩුවොත්, සියල්ල කෙරෙහි ආශාවක් නැහැරියොත් සනසිල්ලක් නැහැ. සනසිල්ලක් ලබන්නට නම් සැක ගැනීමක් නැතු වෙන්න නම් බොජ්ජංග වඩන්න, සීලවන්ත වෙන්න, ඉන්ද්‍රිය සංවරය වඩන්න, සියල්ල කෙරෙහි බැඳීමක් හරින්න. මේ ධර්මතා හතරක් ගුණ ධර්මතා හතරක් පහදා දෙමින් ධාතාව දෙසුවා පමණයි මේ 500ක් දෙනා සහිත සුබ්‍රක්‍මර දිව රාජයා පුරාකෘත කුසලානුභාවයේ මතුවීමෙන් සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. අන්න භාවනාවක් සුළු මොහොතකදී එතුමාට වැඩි කෙටි. එනිසා භාවනාවේ සිට දිනු කිරීම කියන එක අවුරුදු ගණන් නෙමෙයි. ඒක තත්පරයෙන් ගණාලේ කෙනෙක් දිනු කරගන්න පුළුවන්. මේ ගැන අපි සාවධාන වෙන්න ඕනේ. මේ සිට දිනු කර ගැනීමේ පිළිවෙත් හා ගොඩාක් කාරණා තියෙනවා. අපි සලකා බලමු. දැන් අපේ සිත නිතරම සැප හොයනවා කියවනේ ඒ කොයි විදිහේ සැපද? සැප જાති දෙකක් තියෙනවා. සාමිස සැපය, නිර්ආමිස සැපය. සාමිස සැපේ තමයි ඉන්ද්‍රියම් පිනවීම ලැබෙන අප්‍රියුක්තිකර සැපය. හරියට දෙපාතර ලුණු දිය පානය කරනවා වගේ නොසංසිඳෙන සැප මේ ආසාව තමයි සාමිස සැපය. ඒ කියන්නේ පස්පම් සැපය. නිර්ආමිස සැපේ නම් කුසල ධර්මයන් සම්බන්ධ දන් දෙමින්, සීල රකිමින්, භාවනා කරමින් මානසික පිරිසුදු බව ලබමින් ඇති කරගන්න සැපයට කියනවා නිර්ආමිෂ සැපය. કૃષ્ණා දෘෂ්ටියෙන් මිශ්‍ර නොවේ සැපයයි නිර්ආමිෂ සැපය. සාමිත කියන්නේ કૃષ્ණා දෘෂ්ටි දෙක අරමුණු වෙනවා. કૃષ્ණා දෘෂ්ටි දෙකෙන් තොර වුණා වූ එයින් මිශ්‍ර නොවේ සැපයට කියනවා නිර්ආමිෂ සැපය. ඒ නිර්ආමිෂ සැපේ භාවනාවක් කරනකොට තමයි විශේෂයෙන් දැක ගන්න පුළුවන්. අර සඳහන් වෙනවානේ යතෝ යතෝ සම්මසති කංගානං උදයබ්බයං ලබතේති පාමොජ්ජං අමසන්තං විජානිත යම් යම් පමණකින් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒ වෙලාවේ අමෘතයේ දකින්නා හා සමානව පුදුමාකාර සෝයක් මනසට ඇති වෙනවා කියේ. ඒ ගැඹුරු කන. නමුත් අපි සලකා බලන්නට ඕනේ අපේ සිත සහනශීලී සිතක්, සංසුන් සිතක් වාට පමුණවා ගන්න භාවනාවක් ප්‍රයෝගික කරගන්නේ කොහොමද කියේ. සතර කමඨාන් කියා භාවනා හතරක් තියෙනවානේ. බුදු ගුණ, මෛත්‍රිය, අසුභ, මරණ සති. මේ බුදු ගුණ වඩන්න වඩන්න අපේ සිත වැඩෙනවා. කුමක්ද වැඩෙන්නේ? ශ්‍රද්ධා ප්‍රඥා දෙක මුල් කොට ඇති බෝධිපාක්ෂ ධර්ම සම්භාරයක් වැඩෙනවා. බුදු ගුණ වඩන්න වඩන්න පුදුමාකාර මානසික සුවයක් ලැබෙනවා. ඒ වගේම සිහිනෙන් පවා බුදුගුණ වඩන්නාට පුදුමාකාර දේවල් සතුටුදායක සුබ දේවල් දකින්න ලැබෙනවා. එතරම් පුදුම දෙයක් මේ බුදුගුණ. තින්තුන් අහලා තියෙනවා පෙර ඊට පෙර ධර්ම දේශනාවකදී කියුණා අපේ පූජනීය ආරණ්‍ය වාසී ලොකු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඊට අවුරුදු 60 70කට පෙර උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක බොහෝම පරිණ ආරණ්‍ය සේනාසනයක දින රවුලක් ඇති බොහෝම කලතුණා ප්‍රසාදනීය පහසුකම හත්මේ. අවිලෙසයක් නියන්ද. අහුව ස්වාමීන් වහන්සේලා මුණගැහ. ඉතින් කායගත සති භාවනාව, ආනාපාන සති භාවනාව, එවැගේම මරණානුසති භාවනා, සතිපට්ඨාන භාවනා මේ වඩනවා. එතකොට මේ උපාසකතුමා කිව්වා ස්වාමීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමන්ගේ සුදුසු කර්මස්ථානයක් ඉල්ලාගෙන ඒක නෙවදන්නේ. දැන් පිරිනිවන් පෑවට පස්සේ එහෙම කරන්නේ. පිරිනිවන් පෑවට පස්සේ බුදු ගුණ ජීවමානයිනේ ඉතිපිසෝ ගාථාව දවස් 21ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනා කරනකොට බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියට වඩිනවා. ඒ වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තව වැඳලා තමාට නියමිත කමතහන් ලබා ගත යුතුයි. තමන්ගේ චරිතයට අදාළ කර්මස්ථානයට උඩ ලැබෙනවා. ඒ භාවනාවනේ වඩන්න ඕනේ ස්වාමින් වහන්සේ. එතකොට වරදින්නේ නෑනේ. එතකොට අතරමං වන්නේ නෑනේ කියලා මේ පින්වතා ප්‍රකාශ කළා. ස්වාමින් වහන්සේ බොහෝම සතුටින් ඒක බාරගෙන පින්දපාත වේදියා. උපාසකතුමා ආරණ්‍යයට ඇතුළු වෙන හැටියට ගියා. ගමට ගිහින් ස්වාමින් වහන්සේලා පින්දපාත ලබාගෙන දායක පින්තුන්ගෙන් ඇසුවා මේ උපාසක මහත්මිය කාරණට ගියයි කවුද මෙන්න මෙහෙමයි හැදරුවෝ. ඒ ගම් වාසීන්කෝ ඒ වගේ කෙනෙක් මේ පලාතකවත් නෑ. ආපසු ආරණ්‍යයට වැඩියාම ඒත් නෑ. කවුරුත් නෑ. මේ කවුද? සැබවින්ම ආර්ය දේවතා කෙනෙක්. සිල්වත් උත්තමයන් වහන්සේලාට පිහිට වෙනවානේ මඟපාදා දෙනවානේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා තවත් බොහෝ දෙනාට කියලා මේ පිළිවෙත වැඩුවා. 100% සාර්ථකයි. බුදුගුණ 21 දවසක් ඇතුළත වඩනකොට 75000 පමණ පිරිනකොට මෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙවි පේනවා Tamanne. හැබැයි පස් දිනකට පමණ පැමිණ කියනවා මට කිව්වා එක්කෙනෙකුටවත් දරුණා සමතහන් ගන්න. හේතුව මේකයි. අර දර්ශනීය බුද්ධ රූපයේ පේනකොට උතුරාන ප්‍රසාද නිසා සාදුකාර දෙවෙනවා. පෙරණි පෙරණි වඳිනවා. ඒකෝට අසුරු දහන් වෙනවා. ඒක මන මනා සිහියෙන් මනා නුවණින් සමාධියෙන් නොබිඳ ඉතින් මොනේ ලබා ගන්න. ඉතින් මේන්න බැහැදිලි වෙනවා මේ බුදුගුණ භාවනා කරනකොට පුදුමාකාර ප්‍රතිඵල ලැබෙන හැටි. අද වුණත් ඕනෑම භාවනා කරන කෙනෙකු දියකට දැති ගැනීමකට එවාගෙම નિરાස්වාද භවකට පත් වුණා නම් කරන්නේ තියෙන බුදු ගුණ. බුදු ගුණ වර්ණකොට වර්ණකොට ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩි වීම නිසා පුදුමාකාර සහනය, පුදුමාකාර අත්දැකීමක් ලැබෙනවා. භාවනා කමඨාන් නොනවත්වාම දිනු කරගන්න ශක්තිය ලැබෙනවා. ඉන්නතුන් දන්නවනේ දැන් අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන 11 මහානිසංසයක් සැපෙන් නිදා ගන්නවා. සැපෙන් අවගිරෙනවා. නපුරු සීල නොදකින්නවා. ඒ වගේම මිනිස්යන්ද ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. දෙවියෝ රැක ගන්නවා. වසවිස අවියාවද ගිනි විපස්ති වලකිනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හැම කටයුත්තක සිහියෙන් යුක්ත වෙන්න සමත් වෙනවා. මරණ අසන්න මොහොතේ පවා මනස සිහිනුනි යුක්ත වෙනවා. ආයු කෙලවර බඹලෝක දෙනවා. මේ ඔක්කොම හිත දියුණු කිරීමෙන්නේ මේවා මිල මුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අද කාලේ කොච්චරවත් නිින්ගක් නැති අය ප්‍රතිකාර ගන්නවා. ඒ සියල්ලට වඩා සාර්ථක ප්‍රතිකාරයක් ලැබෙනවා මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවා නම් ඉතාසතෙන් මිලා ගන්න පුළුවන්. දෙවියන් ඇවිල්ලා ආරක්ෂා කරන මෞපියන් වාගේ අත්හදා බලන්නේ. ඕනෑම විපත්තිදායක අවස්ථාවකදී මෛත්‍රී භාවනා පුරුදු කරනකොට ඒ මොහොතේ මේ ඥානි සම්පදකින්න පුළුවන්කම තියෙනවා. යම්කිසි විහාරස්ථානයකට ඇතුල් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ සිත මෛත්‍රියෙන් පුරවා ගන්න ඕන. මම වෛර නොවේමි, තරහ නොවේමි, ඉදුක් නිරෝගී වෙමි, සුවපත් වෙමි. මාමෙන් මේ සේනාසනයේ මේ විහාරස්ථානයේ ඉද්දෙන් අහසෙන්නේ දෙවි දේවතා මඬුල්ලේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී පූජනීය ස්වාමින් වහන්සේලා වෛර නොවේත්වා තරහ නොවේත්වා නිදුක් නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ විහාරස්ථාන වාසී යකකරු පින්නතුන් උපාසක පින්නතුන් වෛර නොවේත්වා තරහ නොවේත්වා නිදුක් නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ විහාරස්ථාන වාසී සීල සත්‍යෝ සීල ප්‍රාණීහු සීල භූතයෝ සීල කුජ්ජලයෝ සීල ආත්භාවයත්ෝ සීල ස්ත්‍රීහු සීල පුරුෂයෝ සීල ආර්යෝ සීල අනාර්යෝ සීල දෙවියෝ සීල මිනිස්යෝ සීල විහිපාතික සත්‍යයෝ වෛර නොවෙත්වා, සහා නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. ඒ විහාරස්ථානයේ ඇතුල් වෙනකොටම තමන්ගේ සිත නිවාගෙන ඇතුල්ුනේ. ඉතින් ඒ වැඩ ඉන්න ගරු ස්වාමීන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙනවා. ඉන්නේ කපකරු පින්නතුන්ගේ කරුණාව සහයෝගය ලැබෙනවා. එනේ අනේ සදහතුන්ගේ අනුකම්පාව සහයෝගය ලැබෙනවා. ආරක්ෂක දෙවි දේවතා මනුල්ලගේ ආරක්ෂා නිරතුරුව ලැබෙනවා. මේවා මිලමුදල් වලින් නෙමෙයි ලැබෙන්නේ. ඒ සම්පත් ලැබුණේ අර සතියක් වේදන් නොකර මෙච්චිත පැතිරෙවීමෙන්නේ. එක්තර දිග වේලාවක් නැතත් නිදුක් නිරෝගී සුවපත් වේවා කියන වචන මාත්‍රය හරි සිහි කිරීමේ ඒ අනිසංස ලැබෙනවා. යම් කෙසේ රාජකාරී කරන මධ්‍යස්ථානයකට ආයතනයට අතුල් වෙන්නේ ඉස්සර ඒ ස්ථානයේ ඉද්දෙන් ඉන්න ආසේ දෙවියන්ට ඒ ස්ථානයේ භාරය ප්‍රධාන නිලධාරීන්ට සේවක සේවිකා දීන්ට එන යන සමටත් අර වාගේ කෙටියෙන් හරි මෙච්චිත පවත්ලා ඇතුල් වෙනකොට ඒ සඳහන් වෙන රාජකාරිය නිරුපද්‍රවත්ව සිද්ධ කරගන්න පුළුවන්. ඒක අපේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් දීවදාළ උපදේශයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා නම් දේශනා පටන් ගන්න ඉස්සර ශ්‍රාවක පිරිස සියලු දෙනාට අසීමිත මෛත්‍රිය වඩලා තමයි දේශනා පටන් ගන්න. ඒක භික්ෂුන් වහන්සේලාට සියලු දේශකයන් වහන්සේලාට අදිෂ්ඨාන කොටගෙනම පැවැත්වූ උපදේශයක් හැටියට දේශනා කළා කියන අන්දකවින්ද සූත්‍රය. එතකොට මෙන්න මේක නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වැනි භාවනා ක්‍රම අත්හදා සබා ගැනීම ඒ ඒ වෙලාවට පුදුමාකාර අනුසස් ලබා ගන්න පුළුවන්. දැන් සමහර විට තමන් බලාපොරොත්තු වෙනකට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ භාවනාවෙන් සිත දියුණු කර ගැනීම නිසා. එනිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධයන් පමණක් නෙවෙයි අබෞද්ධයන් වශයෙන්ුත් භාවනා ක්‍රම ගැන වඩා උනන්දුවක් ඇති වුණොත් අපට මිල මුදල් වලින් කළ නැහැකි පුදුමාකාර ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා සම්බන්ධ වැඩිපුර කරුණු අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් අපි සලකා බලමු ආනාපාන සතිය කෙටියෙන්. ආනාපාන සතිය වැඩිම පුදුමාකාර අනුසස් කියන දේ චිත දියුණු කර ගැනීමට ප්‍රයෝගී වෙන බොහොම සරල භාවනාවක්. සමහර විට අධ්‍යාපනයේ ලැබෙන ශිෂ්‍යු දරුවෝ මේ සම්බන්ධව යෙදෙනවා නම් පුදුමාකාර ප්‍රතිඵල ලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩමට පළමුවෙන් වේලාසනින් අවදි වෙලා අඩු ගන්න විනාඩි 10ක් තරම් කෙටි වේලාවක් අස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න. ඒ සිද්ධ වෙන්නේ විසිරෙන චිත එක්පාසු කරන්න පුරු වීමයි. විසිරෙන චිත එක්පාසු වීම නිසා කරන පාඩම ධාරණය වෙනවා. කරන පාඩමේ අර්ථය පැහැදිලිව වැටහෙනවා. ඉතින් මොන තරම් වටිනා දෙයක්ද? යම් කිසි වෙලාවක අන්තියක පාඩම් කරන වෙලාව, නැත්නම් ලිපියක් ලියන වෙලාව, රචනාවක් කරන වෙලාව, ගණනක් හදන වෙලාව මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නකොට විනාඩි භාගයක් හරි ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ සිහිය පිහිටුවාගෙන පටන් ගන්නවා නම් ඒ කාරණේ බොහෝම සාර්ථකව සංසුන්ව එවාගේම निराකූලව නිවැරදිව කරන්න පුළුවන්. නිදා ගැනීමත් එහෙම නිදාගන්න ඉස්සර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ විනාඩියක් දෙකක් තන්පත් කරගෙන සිත නිදාගත්ත නම් මුළු නිින්දම සකදාක නිින්දක් බාටපත් වෙනවා මේ සිත සංවර කර ගැනීම මේ වගේම යම් කෙනෙක් සමාත දෝෂාරෝපණය කරනවා මේ දෝෂාරෝපණය කරන වෙලාවේ තමන්ගේ සිත සංසුන් කරගන්න ආනාපාන සතිය වැදගත් වෙනවා. ආනාපාන සතියේට සිහිය පිටුවා ගත්තම දෝෂාරෝපණ ඇහෙන්නේ නැහැ. ඉන්නතුන් අහලා ඇතිනේ අර දීඝබාන කබේ කියන මහා ස්වාමීන් වහන්සේ ආර්ය වංශ දේශනාවක් පැවැත්වුවා කිස්ස මහරාමී. ඒ කාලේ අද වගේ නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙනවා බණ අහන්න. මොකද මේ ආර්ය වංශ දේශනා කලාතුරකින් අහන්න ලැබෙන්නේ මුළු රාත්‍රියේම අතරක් නැර පැවැත්වෙන දේශනාවක්. ඉතින් එදා අවෙත් හිටිය මහේ ශාක්‍ය සංඝේස්තර ස්වාමීන් වහන්සේලා පහ බණ අහන්න. විශාල සංඝ පිරිසක් හිටියා බණ අහන්න. උදේ පාන්දර ධර්ම දේශනාව නිමවා පිටත් වුණා ජේගභාන කාබේ ස්වාමීන් වහන්සේ. ඊට මුලින් ඉස්සරහින් යනවා වැඩිහිටි හාමුදුරු නම අද යොදුනක් මානේ මේ දේශකයන් වහන්සේද බැන බැන ගියානේ. අද යොදුනක් මාසේ බැන බැන ගියා. මේ ඉස්සරහින් යන්නේ ඊළඟටම තමයි අබේ ස්වාමීන් වහන්සේ වඩින්නේ. ඉතින් අනේ යොදුනක් යොදුනක් අද යොදුනක් කියන්නේ ගව් දෙකක්නේ. ගව් දෙකක් අද කාලේ හැටියට 70ක්ම පහක් තරම් දුර. ආගමනය වෙනවා. ඉතින් මෙහෙම කියන දෙමන් සංගයකින් දෙපැත්තට වඩින්න තියෙනවා. දේශකයන් වහන්සේක පැත්තකට වඩනවා. අර බණිමින්ගේ ලොකු ස්වාමීන් වහන්සේක පැත්තකට වඩිනවා. මේ වඩින්න පළමුවෙන් හැරෙන්න පළමුවෙන් මේ ධර්ම කතික දීඝාන කබේ ස්වාමීන් වහන්සේ අර බණ බණ කිය ගිය ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් පාල්ලා වැඳන්නේ. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තටයි වඩින්නේ. මේක දැක්කම මේ දීඝානක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ධ්‍යානස්ථානියට වැඩියාට පස්සේ වැඳලා ස්වාමීනි මේ අඩෝදුනක් මානේ දැන දැන ආපු අර ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීනි පා අල්ලගන්නේ? එතකොට මේ ධර්ම කතික ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ "එවත්නි මට ඇහුනේ නෑනේ. මගේ පියවරකින්වත් කමටාට මිදුනේ නෑනේ. එනිසානේ මට මැරුණ නැති නිසා මම වැන්දා." ඉතින් මොන තරම් පුදුමද භාවනාවකින් හිත පුරුදු කරගත්තාම මොනතරම් සනසුමක්ද අර හාමුදුරන් එක කොච්චර නිමින්දක්ද උනාසේ දැන දැන ආවයන්ක තීරසාවකින්නේ අන්තිමේදී හිත නිවිලා හිතේ සංසුම් බවකින් තමන්ගේ විහාරස්ථානෙට වඩින්න ඇත්තේ මේ දේශක ස්වාමීන් වහන්සේට බිනක් වක්හානි නෝනේ අර භාවනාවෙන් හිත පුරුදු කරගත්ත නිසානේ අපේ ලංකාවේ තියා මහා සංඝරක්කිත කියලා සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් උපසම්පදා වෙනවා ඒකට වයස 80ක් 90ක් වෙන්න පුළුවන්. අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ උපස්ථායකයන් වහන්සේ ඇහුවා ස්වාමීනි, අරිහත්ත්වයට පත්ුනේ කාදද ස්වාමීනි? මරණාසන්න මොහොතේ අහන්න කැපයිනේ කියන්නත් පුළුවන්. ඉතින් මේ ගරු ස්වාමීන් වහන්සේ කියන ඇවැත්නේ මං රහත් වුණේ නැහැ. මගේ බලාපොරොත්තුව මෛත්‍රී බුද්ධ ශාසනය රහත් වෙන්නයි පැවිදි වෙලා. අනේ ස්වාමීන් වහන්සේ රහත් කියලා පුරු ලංකා ප්‍රසිද්ධයි. දැන් ඔන්න අවසාන ගෞරව දක්වන්න 12 යොදුනක් මානේ සෙනඟ රැස් වෙලා. ඉතින් ඒ ඒසා විශාල පිරිසකට ඔබ වහන්සේ ප්‍රතිඥාව අපවත් වුණා කියලා දැනගත්තොත් විපිලිසාරයක් එනවනේ. එහෙනම් එවත්නි මගේ ඇඟ ටිකක් කෙලින් කරලා හාන්සි කරලා ඔයත් එළියට වඩින්න මට විවේක දෙන්න ටික වෙලාවක් ඒ විදිහට කළා. තත්පර ගානයි ගත උනේ. මේ උත්තරමයන් වහන්සේ රහත් වුණා. අසුරුසනක් ගාලා කැඳේ ඇතුළට උපස්ථායකයන් වහන්සේ. ඌව දැන් මම රහත් වුණා. අනේ ස්වාමීනි මේ නෙගිටි ගන්නත් බැරි වෙලාවේ රහත් වුණා කියන එක මහා දුෂ්කර සිද්ධියක් නේද කාර්යයක් නේද නෑ එවත්නි ඒක නෙමෙයි මම උපසම්පදාවනේ මේක අවුරුදු 60ක ඉස්සෙල්ලානේ උපසම්පදා මාලකේ පටන් අද වෙනතුරු මගේ පියවරකින්වත් භාවනා කමඨාන විඳින්නේ නෑ ඒකයි ආශ්චර්ය දුෂ්කර දෙයි මේ විදිහට කියලා උන්වහන්සේ සංඝ පිරිසට අනුශාසනා කරන අරිහත්යෙන් සමසීසී වෙලා පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශිෂ්‍ය භාගනීය සංඝරාජකත ස්වාමින් වහන්සේ උපසම්පදාවෙන් 55 වෙනි වසරේදී ඔය වගේම අවසාන මොහොතේ ආත් වුණා. ඉතින් මේ தත්ත්වය කොහොමද සිද්ධ වුනේ? භාවනා පුරුදු කර ගැනීමෙන්නේ මේ වගේ එකක් දෙකක් නෙමෙයි අපට අහන්න, දකින්න, කියවන්න ලැබිලා තියෙනවා. සිය දහස් ගණන් කරුණු භාවනාවෙන් මෙලොව වශයෙන්ම ලබා ගත හැකි අනුසස් ආසිය. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරන ගිහි පැවිදි සෑම සත්පුරුෂයෙකුමන්ට භාවනාවෙන් නියම ඵල නෙලා ගන්නට ඕනේ. වෙනත් බාහිර වැඩ කොටෙකුත් අපිට තියෙනවා. ඒ හැම කටයුත්තක්ම භාවනාවෙන් කරන්න පුරුදු වුණා නම් අපට කොයි වෙලාවකවත් හිස්සුණා කියලා ආපසු කනගාටු වෙන්න පසුත වෙන දෙයක් නෑ. බුද්ධ දේශනාවේ තියෙන හැම කටයුත්තකදීම යෝනිසෝ මනසිකාරයේ අනුරූපෝ භාවනාවක් හිතේ පුරුදු කර ගැනීමයි. ඉන්නතුන් අහලා තියෙනවා නේද අර ගිරාසකයක් භාවනා කරලා ජයක් ගත්ත හැටි. ඒ කියන්නේ බුද්ධ කාලේ කම්මාස ධම්ම කියන නියංගම් ප්‍රදේශ කුරුණාට ගමදූතනේ කුරුරාට අද කාලේ දිල්ලිය ප්‍රදේශයේ එක්තරා මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක නළුවෙකුගේ ගිරාපැටවෙක් අමතක වෙලා ගියානේ. මේ ගිරාපැටවාට මිනිස් බසින් කතා කරන්න පුරුදු වී තිබුණා. මෙහෙණින් වහන්සේලා මේ ගිරාපැටව හදාගත්තා. නමක් තිව බුද්ධ රක්කිත. ඉතින් මේ බුද්ධ රක්කිතට සංඝේශ්වරයන් වහන්සේ කිව්වේ බුද්ධ රක්කිත අප ළඟ ආශ්‍රයන කොට පැවිද්දන් ළඟ ආශ්‍රයන කොට නිකන් ඉන්න එපා දරුව භාවනාවක් කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බැහැනේ. මේ තමන්ගේ ශරීරය ඇටසැකිල්ලක් කියලා හිතන්නේ. ඇටසැකිල්ලක් බව හිතාගෙන අට්ටි අට්ටි අට්ටි කියමින් ඉන්න. මේකයි උපදේශය. ඉතින් මේ වෙලාවේ මේ ග්‍රහකටවා මේක පාඩම් කරගෙන අත්තක් උඩට ගියත්, කොරණක් උඩට ගියත්, වහලයක් උඩට ගියත් හැම වෙලාවෙම අට්ටි අට්ටි අට්ටි කියමින් ඉන්නවා. අන්න දැන් හිත ඒ තැනත්ගේ සතාගේ හිත අට්ටි කියන සංඥාවෙන් පුරුදු වුණා. එක දවසක් උදේ ඉර අවවතපමින් කොරණක් ආගේ ඉන්නකොට සකුණාග්නිය කියන උකුස්සෙක් ඇවිල්ලා මේ ගිරාපැටව දැහැගත්තා. මේක සාමාන්‍යයෙන් වහන්සලා දැකලා අත්පොළ සංගාලා මේ උකුසා බිය ගන්වලා ගිරාපැටව මුදවාගත්තා. මුදවාගෙන සාත්තුක ලැබුවා බුද්ධ රක්කිත මේ උකුසා දැහැගෙන එනකොට මොකද දරු හිතුනේ? ආර්යාවෙනි මට හිතුණා ඇට සැකිල්ලක් විසින් ඇට සැකිල්ලක් දැහැගෙන යනවා කොතනකදී මේ ඇට සැකිල්ල විසිරෙනවා. සාදු සාදු බුද්ධ රක්කිතයේ මේ ජීවිතේ මඟඵල නිවන් ලැබුණත් මතු අනාගතේ නිවන් දකින්න මේකම ඇති මේකම භාවනා කරන්න. මේ කුමක්ද? අර ගිනහකට බයක් නැති නූනේ අර හිත භාවනාවෙන් පුරුදු කරගත්ත නිසානේ මේ ළඟදී අපේ භාවනානියෝගයේ සදහවත් මහත්මයෙක් අත්දැකීමක් කිව්වා. මේ අප්‍රේල් මාසේ අකුණු කුපරනවානේ. එතුමා භාවනායේදී ඉන්නකොට එකපාරට ගිනි බෝලයක් අරමුණු වුණාලු. ගිනි බෝලයක් අරමුණු වුණා ඒතර භාවනාවට. උතුමා භාවනාවෙන් ඉන්නවා සමාප්‍රත්‍යයෙන් වගේ ස්වාල්ප වේලාවකින් නැගිට්ටා. නැගිටලා බානකොට ගෙදරට අකුණක් පුපුරලා ගෙදර වහල කැඩිලා. එතුමාට කිසියම් ගාණක් නැහැ අනෙක් ගෙදර කවුරුත් කම්පණයටපත් වෙලා. එතුමා දන්නේ නැහැ මේ කුමක්ද හිතේ අකම්පිත බවක් ඇති වුණේ භාවනාවෙන් දිනු වෙච්ච නිසානේ. මේවා කවුද ගෙන දෙන්නේ? භාවනාවෙන් හිත පුරුදු කිරීමේ ආනිසංස වශයෙන්යි. ඒකා භාවනාව කියන එක සාවුතුන් සම්පත්තියක් පිළිවෙතක්. මේ පිළිවෙත අපි අනුගමනය කරමු. ඒ පිළිවෙත අනුගමනය කරන අතරතේ සාදුරට නිවැරදිව කමඨාන් දෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමු. ඊට සුදුසු භාවනා කමඨාන් ගැන සාකච්ඡා කළ ආબોධයක් ලබා ගනිමු. එසේ ආબોධය ලබා ගනිමින් මේ භාවනා මනසිකාරය දිනපතාම අවදි වූ තැන පටන් නිින්දට යනතුරු අතරක් ඥාන පුරුදු කර ගනිමු. උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න පුළුවන් මම අද බුදුගුණ භාවනාවෙන් කාලය ගෙවන්නේ මම අද මෛත්‍රී භාවනාවෙන් මම අද කරුණා භාවනාවෙන් මම අද මුදිතා භාවනාවෙන් මම අද උපේක්ඛා භාවනාවෙන් මම අද පිළිකුල් භාවනාවෙන් මම කරුණී මෙත්ත සූත්‍ර භාවනාවෙන් මම අද මරණානුසති භාවනාවේ මම අද අනිත්‍ය සංඥා භාවනාවේ තම අදිෂ්ඨාන කරගන්නවා අදිෂ්ඨාන කරගෙන යන්නේ හැම වෙතම යටත්‍රිසින් ශරීර ප්‍රතිජාගන කටවල දෙපවා භාවනා කරන්න අපි පුරුදු වෙමු. එසේ පුරුදු වෙනකොට පුදුමාකාර මානසික වින්දනයක් ලබන්න දිනපතා පුළුවන් වෙනවා. අකම්පිතියක් ඇති වෙනවා, තරහා යන අරමුණේ තරහා නොවී යනවා, බිය වෙන අරමුණේ බියක් ඇති ගැනීමක් නැතුව සහනයක් ලැබෙනවා. ආසාවල් ඇති වෙන රාගසහිත සිතිවිලි ඇති වෙන අරමුණේ හිත ගීතරාගිව පවත්වා ගන්න පුළුවන් වෙනවා. ශෝක වෙන අරමුණේ ශෝක නොවී ඉන්න පුළුවන් වෙනවා. ඔය වාගේ අනේකානිසංස එදිනදා වින්දනය කරමින් ජීවිත සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සම්පත්තිය තවත් පැයට මඟ සාදා දෙමින් උපකාර වීම බුදු සසුනේ චිරස්ථිතිය පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානි මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරයුම් අසුඤ්ඤෝ ලෝකේ අරහන්තේ යස්ස සුභද්‍රේ මංසනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සම්මා විහරණින් වෙසෙත්නම් ලොව රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්වේ. Taman සීලයක් රකින්නවා නම් තවත් ආද සීලවන්ත වෙන්න උපකාර වෙනවා. Taman සමත භාවනාවක් කරනවා නම් තවත් ආද සමත භාවනා කරන්න උපකාර වෙනවා. උපදෙස් දෙනවා, ධෛර්ය දෙනවා. Taman විපස්සනා වඩනවා නම් තවත් ආද විපස්සනා වඩන්න උපකාර වෙනවා. Taman ධ්‍යානයක් ලබාගෙන තියෙනවා නම් Taman ලබාගත් බව නොකියා අන්‍යයන්ට ධ්‍යාන ලැබෙන්න උපකාර වෙනවා. Taman අභිඥාවක් ලබා ගන්නනම් අන්‍යයන්ටත් අභිඥා ලබා ගන්න උපකාර වෙනවා. මේ විදිහට Taman ලබා ගන්න උතුම් ධාර්මික නිර්ාමිත ධර්ම සැපයේ තවත් කායට බෙදා දෙමින් බුදුසසුනේ චිරස්ථිතයේ සලසාලන්න පුළුවන්. මෙන්න මේක නිසා මේන් ලැබෙන මානසික සුවය Tamanට දෙවියන් සහිත සමස්ත ලෝකයාටත් හිතසුව පිණිස බෙදා දෙන්න පුළුවන් උතුම් රසවත්යක් වෙනවා. නිසා මේ භාවනා මාර්ග අපි අනුගමනය කරන්නට ඕනේ. සෑමදාම අපි භාවනා ගැන කතා කරනවා. භාවනා ප්‍රතිඵල ලබා ගන්නැත්තෝ බොහොම ඉන්නවා. තව තවත් ලංකා දීපේ භාවනා මනසිකාරයෙන් ප්‍රතිඵල ලබා ගන්න වාසනාවන්තෝ වැඩි වැඩියෙන් පහළ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවට වඩා ථේරවාද බෞද්ධ රටවල් වශයෙන් බුරුම රටේ කායරට වෙන රටවල බොහෝම භාවනා දියුණු කරගත්ත ගිහිපැයගේ බෞද්ධයෝ ඉන්නවා. අපේ ලංකාවේ ඉස්සර ඇඟිල්ලක් දෙස්වල කියන්න බැරි තරම් ආර්යයන් වහන්සේ අධිගමලාභීන් වහන්සේලා හිටියා. ඉදිරි අනාගතෙත් එසේම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ මේ අතුතුම් වෙසක් පුන් පොහෝ දෙහි නිමිත්තෙන් හෝ විසක් සතියේ නිමිත්තෙන් පැවැත්වෙන මේ උතුම් ධර්ම දේශනා තුළින් අපි මේ වර්ෂය පුරා භාවනා මනසිකාරයෙන් ප්‍රතිතේන අසහනකාරී තත්ත්වයන් සංසිඳවාගෙන ලොවට සැනසුමක් උදාපත් කරගනිමින් ආධ්‍යාත්මික సంతානයේ අභිවෘද්ධිය සඳහා භාවනා කර ගැනීමට අදිෂ්ඨාන කර ගැනීම ඒ භාවනා තුළින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත් බුදු ප්‍රසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනේ සමකල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපටත් අපේ ජීවිත කාලය තුලදී අප්‍රමාදව සමථ උපාසනා භාවනා මාර්ගයේ අභිවෘද්ධියට ගමනට දිනු කරගෙන මෙලොව වශයෙන් කායික මානසික සනසිල්ල විඳිනින් සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සම්ප්‍රාප්තියට සුදුසුම් බාටපත් වෙමින් අතරක් නෑද සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් වඩමින් දෙලව ජයගෙන කෙලවර බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමි ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසල් දෙයෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුණේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ